තව එක කාරණාවක් ස්වාමීන් වහන්සේ දැන් අපි නිින්දෙන් සිහින දකින්නවානේ ගොඩක් වෙලාවට අර ඒක දැන් අපිට අද නිින්දේදී ඇත්ත වගේ පේනවා. දැන් එහෙම වෙලා මොකක් හරි දෙයක් සිද්ධියක් එක්ක අපි ඉන්න වෙලාවක එහෙම වෙලාවට අපි මරණයටපත් වුණත් ඒක මොකද්ද වෙන්නේ අපිට? ඒත් මරණයටපත් වුණොත් ඒ මනෝභාවයත් එක්ක තමයි මැරෙන්නේ. ඇත්තටම සිහින දකින්නවා කියලා කියන්නේ අපිට ඒ වෙලාවට මනෝද්්වාරයට අරමුණු වෙන කාරණා. ඉතින් සිහින දකින්න කොටත් ඔක වෙනවා සිහි නැතුව ඉන්න කොටත් ඔය දේම සිද්ධ වෙනවා. දැන් සිහින දැක්කයි කියලා අපිට දැනෙන්නේ පංචේන්ද්‍රයන්ට යමක් අරමුණු වෙන්නේ නැහැ. මනෝද්්වාරයේ කලින් ගත්තු අරමුණු එක සිත් පහළ වෙනවා. හැබැයි අපිට ඒක පිළිබඳව යම්කිසි මතක සටහනක් තියෙනවා. ඒ අපි සිහියෙන් යම් ප්‍රමාණයකට අපේ මනස අර දැන් බටහිර නම් ඕක කියන්නේ උඩුහිත යටිහිත කියලා. ඉතින් එහෙම උඩුහිත යටිහිත කියලා හිත දෙකක් නැහැ. අපිට මේ අර මනෝද්වාරයේ ක්‍රියාත්මක වෙන අති පරිත්තාරම්මන චිත්ත වීති. කියන්නේ ඊටාම සියුම් ඇති වෙන චිත්ත වීති අපිට මතකේ රැඳෙන්නේ නැහැ. හැබැයි අර මහන්තාරම්මන මට්ටමට යම්කිසි ප්‍රමාණයක ශක්තිමත්ව පහළ වෙන චිත්ත වීති තමයි අපිට යම්කිසි දැනුවත් බවක් ඇති වෙන්නේ. සිහි නැතුව ඉන්නවා කියන අවස්ථාවේදී එහෙම අපට කිසිවක් මතකේවත් රැඳෙන්නේ නැති මට්ටමට සූක්ෂම විදිහට තමයි මනස ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් සිහි නැතුව ඉන්න මොහොතක අපි මරුණා වුණා ඔය ඒ වෙලාවේ මනසට අරමුණු වෙමින් පවතින කාරණාවලට අනුරූපීව තමයි ඊළඟ භවයේ තීරණය වෙන්නේ. ඒ නිසා අපි හරියට සිත පුහුණු කළොත් නින්දෙදිය සිහි නැතුව ඉන්න අවස්ථාවේදී කියලා වෙනසක් නැහැ. අපි පුහුණු කරලා තියෙන විදිහත් එක්ක තමයි අපේ සිත වැඩ කරන්නේ. ඒ නිසා සතිය පුහුණු කළොත් නින්දෙදිත් ඒ සතිය පවත්වන්න පුළුවන්. ඒකටයි අපි උත්සාහ කරන්නේ. ඒකටයි අපේ මනස පුහුණු කරන්න ඕන කරන්නේ. දැන් අපි සිහි නැතුව ඉන්නවා කියන්නේ ඇත්තටම සිත නැහැ කියන එක නෙමෙයිනේ. මේ මේ ඉන්ද්‍රිය සිතේ ක්‍රියාකාරී මේ මේ ඉන්ද්‍රියන්ගෙන් ගන්නා ආරම්මන සිතට ගන්නෙ නෑ සිතින් ගන්නා ආරම්මන වලින් මේ කය ක්‍රියා කරවන්නේ නෑ ওই දෙක අතර අන්තර් සම්බන්ධතාවයේ ගිලිහීමනේ අපි සිහි නැති වෙනවයි කියන්නේ ඉතින් ඔය අන්තර් සම්බන්ධතාවයේ ගිලිහුණාට හිත වැඩ කරන අරමුණු ගනිමින් ඉතින් අර හරියට පුහුණු කරලා තියෙන කෙනෙකුට පමණයි ඒ බඳු අවස්ථාවකදී කුසල ආරම්මනත් එක්කලා මනස පවත්වන්න පුළුවන් වෙන්නේ. එහෙම නැත්නම් නිකන් ওই විකාර රූපීව ඇත්තටම අපි ඔය සිහින දකින්නවා කියන්නේ ඒ තමයි අපේ මනසේ ඇත්ත తত্ত্বය, ප්‍රകൃතිය. නිකන් විකාර රූපීව ඔහි අරමුණෙන් අරමුණට යන ගතිය. අපි මේ පියවි ස්වභාවයෙන් ඉන්නකොට අපි බලහත්කාරයෙන් උත්සාහයෙන් තමයි දේවල් මේ කරන්නේ. මොකද මේ ලැජ්ජ බය සමාජ වගකීම් යුතුයකම් මේ ගොඩක් જાතිත් එක්කනේ අපි දේවල් කරන්නේ. නිින්දදී මොකක්වත් නැහැ සියල්ලෙන් නිදහස. එතකොට තමයි අපේ මනසේ ඇත්තම தත්ත්වය මතුවෙන්නේ. ඉතින් එතනදී අපිට හොඳට සිහිය තියනවා කියන්නේ ඇත්තටම අපිට සිහිය තියනවා කියන එක. අපි එතකොට සල්හස නිතරම සිහියෙන්ම ඉන්න ඕනේ නිින්දදී උනත්. නින්දදී උනත් සිහියෙන් ඉන්නවා කියලා අපට අමුතුවෙන් යමක් කරන්න බෑ සිහිය පුහුණු කරන මට්ටමත් එක්ක තමයි නින්දදී පවා සිහිය පැවැත්වීමේ කුසලතාවයේ වර්ධනය වෙන්නේ. මම නින්දදී සිහියෙන් ඉන්නවා කියලා අපට වෙනම දෙයක් කරන්න බෑ. මේ මේ ප්‍රකෘති ජීවිතයේ අපි සිහිය පුහුණු කරන පුහුණු කරන ප්‍රමාණය එක්ක තමයි නින්දෙදිත් අපේ සිහිය පවත්වන්න දක්ෂ වෙන්නේ. අර සමහර ක්‍රයට හුඟා කාර්ය බහුල දවසක නින්දට යනකොට දැන් දවල් වෙච්ච සිදුවීම් ඒව නැවත අර වැඩ ඉවර කරගන්න බැරි වුණා නම් ඒක නැවත නිින්දෙන් එතකොට අර බරක් හැටියට අපි දැඩිව උපාදාන කරගෙනමනේ නිින්දට යන්නේ. එතකොට ඒ උපාදාන පත්‍යා භව ඒ උපාදානය නිසා ඒව නැවත නැවස අරමුණු වශයෙන් මනසේ ජනිත වෙනවා. එහෙම. හොඳයි ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට ගොඩාක් පිං තියෙනවා.